අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ වාද්දුව පොරොස්දුව පුරාණ විහාරය බණ්ඩාරගම මිල්ලනිය කිම්මන් තුඩාව ශ්‍රී දීපාරාමේ යන උභය මහා විහාරාධිකාරී වාද්දුව මොල්ලිගොඩ ප්‍රෝචනෝදය මහපිරිවෙන්හි ආචාර්ය බුද්ධ ශාසන අමාත්‍යාංශයේ අටුවහා ටීකා සම්පාදක මණ්ඩලයේ සමාජික මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ උසස් පෙළ විෂයමාලා සම්පාදක මණ්ඩලයේ සමාජික මිල්ලනිය ශාසනාරක්ෂක මණ්ඩලයේ දහම් පාසල් අනුමණ්ඩල ලේකාධිකාරී ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජ්‍ය විදුරුපොළ ආනන්ද ස්වාමින්දයන් වහන්සේ නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන සාසනං තී වාසනාවන්ත කාරුණික පින්නතුනි නව වර්ෂයක් ව්‍යවහාර වර්ෂ ක්‍රමයෙන් ආරම්භ වෙලා තිබෙන අවස්ථාවක ඔබ හැම දිනාම අද සූදානම් වෙන්නේ තථාගතයන් වහන්සේ භික්ෂු භික්ෂුණී උභතෝ සංඝයා අරමුණු කරගෙන දේශනා කොට වදාළ ඒ උදාර ඌවාද ප්‍රාතිමෝක්ෂ දේශනාව පිළිබඳව කරුණු ටිකක් ශ්‍රවණය කරන්න. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාම මහ විහාරයේ වැඩ සිටින අනේපිඬු මහ සිටුතුමා විසින් 54 කෝටියක් වියදම් කරලා ඉඩම මිලදී අරගෙන 54 කෝටියක් වියදම් කරලා ඉදි කරපු මහ විහාරය තමයි ජේතවන මහ විහාරය. ජේත කුමාරයාට අයිති ඉඩම අනේපිඬු මහ සිටුතුමා විසින් මිලදී අරගෙනයි මේ මහා විහාරයේ කරවල බුදුහාමුදුරන් ප්‍රමුඛ මහා සංඝරුවනට පූජා කළේ. ඒ උතුම් ස්ථානයේ ඉඳගෙන භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව සිද්ධ කරන්නේ. දවසක් බුදුරජාණන් වහන්සේ ධම්සභා මණ්ඩපයේට රැස්වෙච්ච භික්ෂු මහා සංඝරත්නයට අනුශාසනාවක් කළා. මේ අනුශාසනාව තමයි මේ ශාසනයට පෙර වැඩ සිටිය තථාගතයන් වහන්සේලා පිළිබඳව කරන ලද දේශනාව. එෙහිදී භාග්‍යතුන් වහන්සේ ආසන්න වශයෙන් අපේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට පෙර පහළ වී මේ ලෝකයේ තුල වැඩ සිටිය උතුමාණන් වහන්සේලා සත් දෙනෙකු පිළිබඳව නැත්නම් බුදුරජාණන් වහන්සේලා සත්නමක් පිළිබඳව අනුශාසනාවක් කළා. ඒ බුදුරජාණන් වහන්සේලා සත්නම තමයි විපස්සී නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. සිඛී නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. වෙස්ස භූ නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. කකුසඳ නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. කෝණාගමන නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. කස්සප නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සහ අපේ භාග්‍යවත් තථාගත ලෝතුරා ශාන්තිනායක අමාමෑණී ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ. මේ බුදුරජාණන් වහන්සේලා සත්නම් පිළිබඳව තථාගතයන් වහන්සේ උන්වහන්සේලාගේ දෙමව් පියවරු කවුද? උන්වහන්සේලාට ආයුෂ ප්‍රමාණය කොපමණ වුණාද? ඒ සත් බුදුරජාණන් වහන්සේලාගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා උනේ කවුද? ප්‍රධාන ශ්‍රාවක ශ්‍රාවිකාවන් උනේ කවුද? උන්වහන්සේ කොපමණ කාලයක් ධර්ම සේවාවෙහි නිරත වුණාද? ඒ වගේම උන්වහන්සේගේ විවිධ ආරාම චාරිකා ආදී කොට ඇති ඒ ඒ භවයන්හි භාග්‍යතුන් වහන්සේලා ගත කළ ආකාරයන් පිළිබඳව ගැඹුරු දේශනාවක් සිද්ධ කළා. දීර්ඝ දේශනාවක් සිද්ධ කළා. මේ දේශනාව ශ්‍රවණය කරපු ආනන්ද හාමුදුරුව බුදුහාමුදුරන්ගේ අග්‍ර උපස්ථායකින් වහන්සේ. උන්වහන්සේගේ සිරිතක් තියෙනවා බුදුහාමුදුරුව කවර බණක් දේශනා කළා. එහි ගැටලු තැනක් ඇති වුවොත් සැකමුසු තැනක් පහළ වුණොත් ඒ පිළිබඳව පෙරලා ප්‍රශ්න කරනවා. ඒකට උන්වහන්සේට අයිතියක් තිබුණා. එයි උන්වහන්සේ තමයි ධර්ම ය පිළිබඳව සියල්ල දරා සිටින උත්තමයන් වහන්සේ. ධර්ම භාණ්ඩාගාරික උන්වහන්සේ. භාණ්ඩාගාරය කියන්නේ තැන්පත් කරන තැනනේ. ඒකශ්‍රතින් ධාරණීන් අතර ප්‍රථම ස්ථානයේ අග්‍ර ස්ථානයේ දැරුවේ ආනන්ද මහතෙරුන් වහන්සේ රහත් වෙලා නැහැ. මහා ආශ්චර්යය ඒකයි. උන්වහන්සේ රහත් නූනද භාග්‍යතුන් වහන්සේ දේශනා කළ සුවාසෝසහසක් ධර්මස්කන්ධය උන්වහන්සේ සිහියේ මතකයේ ධාරණය කරගත්. ඒක අශ්‍රතින් කිව්ව එකවරක් ඇහුවාම මතකයි. උන්වහන්සේට යම් ගැටලු තැනක් තිබුණොත් උන්වහන්සේ අහනවා. ප්‍රශ්න කරන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අද දහවල තථාගතයන් වහන්සේ කළ මේ දේශනාවේදී මට ගැටලුවක් මතුවුණා. ඒ ගැටලුව තමයි තථාගතයන් වහන්සේ මේ සත් බුදුරජාණන් වහන්සේලා පිළිබඳව කරපු දේශනාව ඊටාම පරිපූර්ණයි. සාකල්ලේම පිරිසුදුයි. ඇසු ඇසුවන්ගේ සිත් පහදිනවා. ධර්මයේ කෙරෙහි සිත නැඹුරු කරන්නත් ඒ ඒ බුදුරජාණන් වහන්සේගේ කාලේ විස්තර අපිට තේරෙන්නේ නැහැ අපි දන්නේ නැහැ. ඒ නිසා භවයෙන් පටිච්චන්න වෙච්ච දේශනාව භාග්‍යතුන් වහන්සේම මිස වෙන කිසිවෙක් දේශනා කරන්නේ නැති නිසායි අපට ඒක වටින්නේ. එනමුත් භාග්‍යතුන් වහන්සේ මේ මේ වෙනස්කම් ඔබ වහන්සේ දේශනා කළා. එක් එක් බුදුරජාණන් වහන්සේගේ දෙමව්පියවරු උන්වහන්සේලාගේ ආයුෂ ප්‍රමාණය, ශ්‍රාවක මහා සංඝයාගේ ප්‍රමාණය අග්‍රශ්‍රාවක ශ්‍රාවිකාවන් පිළිබඳව උන්වහන්සේලා උප්පත්තිය ලැබපු ප්‍රදේශයන් පිළිබඳව උන්වහන්සේලා ජීවත් වෙච්ච විස්තරය පිළිබඳව උන්වහන්සේලා අභිනිෂ්ක්‍රමණය කරපු ආකාරය පිළිබඳව උන්වහන්සේලා සකල ක්ලේශයන් ප්‍රහීන කරලා උතුම් නිර්වාණ සම්පත්තිය අවබෝධ කළ ආකාරය පිළිබඳව උන්වහන්සේලා අවබෝධ කළ ධර්මයේ දේශනා කරපු ආකාරය පිළිබඳව ඒ දේශනා කළ ධර්මයේ කොතෙක් ප්‍රමාණයට සමාජයේ ග්‍රහණය කරගත්තද නැද්ද කියන ඒවා මෙව බොහන්සි දේශනා කළා නමුත් භාග්‍යතුන් වහන්සේ ඊටා වැදගත් කාරණයක් භාග්‍යතුන් වහන්සේගෙන් මම අහනවා. ඒ කුමක්ද? මේ එක එක භාග්‍යතුන් වහන්සේගේ ශාසනයෙහි ප්‍රාතිමෝක්ෂ දේශනා කිරීමෙහි ක්‍රමවේදේ එකක්ද නැතිනම් වෙනස්දයි කියලා. මේ විදිහට භාග්‍යතුන් වහන්සේගෙන් ප්‍රශ්න කළා. තථාගතයන් වහන්සේ ඒ ඇසූ ප්‍රශ්නයට බොහොම ලස්සන පිළිතුරක් දෙනවා පරිපූර්ණ පිළිතුරක්. ඒ උත්තරේ තමයි මේ මා මාත්‍රිකා කළේ. ආනන්දිස්තවිරයන් වහන්සේට වදාරනවා ආනන්දයේසේ නොවේ. එක් එක් භාග්‍යතුන් වහන්සේගේ පොහොය කිරීමේ පිළිවෙත් කිසිවකුත් වෙනසක් නැහැ. ප්‍රාතිමෝක්ෂ දේශනාවේ කිසිම වෙනසකුත් නැහැ. මොකද සමහර බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ආයුෂය අවුරුදු 80000ක්. සමහර භාග්‍යතුන් වහන්සේ කෙනෙකුගේ ආයුෂ ප්‍රමාණය අවුරුදු ලක්ෂයක්. සමහර භාග්‍යතුන් වහන්සේ කෙනෙකු 30000ක් වසර වැඩ සිටියා. තවත් සමහර මහා සංඝයා වහන්සේ සමග බුදුරජාණන් වහන්සේ කෙනෙක් වසර 25000 වැඩ සිටියා. දසදහස වැඩ සිටියා. ඒ ඒ විදිහට ගත්තාම උන්වහන්සේලාගේ ආයුෂ් ප්‍රමාණවල වෙනස්කම් තියෙනවා. ශ්‍රාවක පරිශද්වල වෙනස්කම් තියෙනවා. සමහර බුදු පිරිසක් කෝටියක් පමණ ප්‍රමාණ වෙනවා. ප්‍රමාණී දීර්ඝ වෙන්න කාලයේ උන්වහන්සේලා වැඩ ඉන්න ප්‍රමාණය වැඩි වෙන්න ශ්‍රාවක පිරිසත් ඒ හා සාපේක්ෂව වැඩි වෙනවා. සමහර භික්ෂු පරිෂද්ය ටිකක් අඩුයි. 20 30000ක් වගේ වෙනවා සමහර බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ. ඒ නිසා තමයි ආනන්ද හාමුදුරන්ට ප්‍රශ්නයක් ඇති වුණේ ඇතැම් ඇතැම් ශාසනවල මේ පොහෝ විනය කර්ම ආදිය සිද්ධ කිරීමත් විනය දේශනාව ආදියත් වෙනස්ද කියලා. ඉතින් බුදුහාමුදුරන්ගෙන් ප්‍රශ්න කළා. ආනන්ද හාමුදුරන්ට වදාරනවා භාග්‍යතුන් වහන්සේ ආනන්දයේ සුණ එසේ නොවේ. බුදුරජාණන් වහන්සේලා සියලු දෙනා වහන්සේම මේ ලෝකයට හෙළි කරන සත්‍ය නම් එකක්මයි. ඒ චතුරාර්ය සත්‍ය ධර්මයයි. ඒ සඳහා හේතුඵල න්‍යාය ධර්මය උන්වහන්සේ දේශනා කරනවාමයි. ඒ සඳහා ආනාදේශනා වශයෙන් විනය ප්‍රාතිමෝක්ෂය නැත්නම් උභය ප්‍රාතිමෝක්ෂය දේශනා කරනවා. භික්ඛු ප්‍රාතිමෝක්ෂය සහ භික්ෂුණී ප්‍රාතිමෝක්ෂය කියලා මේ විනය දේශනා වර්ග දෙකක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඒ දේශනාව කිසිම බුදුරජාණන් වහන්සේ කෙනෙක් වෙනස් කරන්නේ නැහැ. කොයි ශාසනයේ කවර බුදුරජාණන් වහන්සේ කෙනෙක් වදාළත් මේ කිව්ව විනය දේශනාව එකක්මයි. උන්වහන්සේලා ඒ සඳහා භාවිත කරන විනය පැනවීම පිළිවෙතත් එකක්මයි. ඒවැය කිසි වෙනසක් නැහැ. මෙහෙම වදාළම බුදුරජාණන් වහන්සේගෙන් ආනන්ද හාමුදුරුව අහනවා ස්වාමීනි ඒ ඒ බුදුරජාණන් වහන්සේලාගේ කාලයේ බල ප්‍රාතිමෝක්ෂ දේශනා කිරීමේ නොකර සිටපු කාලක් තියෙනවා. දැන් හැම එකම සමානයි කියවනේ. එතකොට දේශනා නොකරම හිටපු කාලක් තිබෙනවද කියලා අහුවා. ආනන්දේනි කිසිම කාලයක ප්‍රාතිමෝක්ෂ දේශනා නොකර සිටියේ නැත. සෑම බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේම ශාසනයේ ප්‍රාතිමෝක්ෂය දේශනා කළා. එහෙමනම් ස්වාමීනි ඒ කාලේ දේශනාවේ වෙනසක් නැද්ද කියන පිළිවෙලෙහි දේශනා ශෛලියේ හරි වෙනත් මොනවා හරි පිළිවෙලක් වෙනස් වෙනවද? එතකොට බුදුහාමුදුරුවෝ දාරනවා. කාලේ වෙනස්කම් තියෙනවා. ඒ කියන්නේ දේශනා කරන කාල පරාසය උන්වහන්සේලා ඒ සඳහා භාවිත කරපු ඒ කියන්නේ පොහොය වශයෙන්, අඩමසක් වශයෙන්, එහෙ නැත්නම් සතර පොහොය වශයෙන් එහෙම දේශනා කරන පිළිවෙතෙහි පුංචි වෙනස්කම් තියෙන්න පුළුවන්. හැබැයි ප්‍රාතිමෝක්ෂයේ කිසිම වෙනසක් නැහැ. සමහර බුදුහාමුදුරුවන්ගේ කාලවල බොහෝම කලකට එකසරේ ප්‍රාතිමෝක්ෂය දේශනා කරා. මොකද ඒ තරමට භික්ෂුන් වහන්සේලා විනයකාමී, ශික්ෂාකාමී, ගුණ සම්පන්න එතකොට බොහෝ ප්‍රශ්න අඩුයි. ඒ නිසා වසරකට සැරයක් තමයි ඒ ආයතනවල නැත්තම් ඒ කාලවල භාග්‍යතුන් වහන්සේ සමග නැත්තම් භික්ෂුන් වහන්සේලා විනය දේශනාව කළා. සමහර ශාසනවල තුන් මාසයකට සැරයයි. සමහර ශාසනයක අවුරුද්දෙන් භාගයයි. සමහර ශාසනවල මාසයකට සැරයයි. සමහර ශාසනවල මාසයකට දෙසැරයයි. සමහර ශාසනවල මාසයකට තුන් සැරයයි. සමහර ශාසනවල මාසයකට හතර වතාවක්. සතර පෝය අපි කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ආයුෂ ප්‍රමාණය අඩු නම් ඒ අඩුවීමේ ප්‍රමාණයට සාපේක්ෂව විනය දේශනා කරන ප්‍රමාණ ගාන වැඩි. දැන් අපේ බුදුරජාණන් වහන්සේ අවුරුදු 80යි වැඩ හිටියේ. සමහර බුදුරජාණන් වහන්සේ කෙනෙක් අවුරුදු ලක්ෂයක් වැඩ ඉඳලා තියෙනවා. මේ ලක්ෂයක් වැඩ ඉන්න අවුරුදු වැඩ සිටි බුදුරජාණන් වහන්සේලාගේ ශාසනවල විනය දේශනාව කරන්නේ අවුරුද්දකට සැරයක්. අපේ බුදුහාමුදුරන්ගේ ශාසනයේ උන්වහන්සේගේ ආයුෂ් ප්‍රමාණය අඩු නිසා වෙන් අඩේක මාසං උද්දේශං ආගච්ඡති. මාසයකට භාගයකට සැරයක් ඒ කියන්නේ පුර 15ක් පොහොය දවසේ අමාවක් පොහොය දවසේ දෙකේම විනය දේශනාව සිද්ධ කරන්න කියලා නියම කළා. ඉතින් ওই විදිහට බුදුහාමුදුරුවෝ මේ කාරණේ පැහැදිලි කළාම ආනන්ද හාමුදුරුවන්ට ඒ ඒ විදිහට මේ බුදුරජාණන් වහන්සේලාගේ පොහොව පවුරුණු සිද්ධ කරන පිළිවෙත ප්‍රාතිමෝක්ෂ දේශනා කරන පිළිවෙත පිළිබඳව තව තවත් කරුණු මට දේශනා කොට වදාරනවා නම් හොඳයි. එයින් අදහස් කළේ එක එක ශාසනවල දේශනා කළ ප්‍රාතිමෝක්ෂයේ එකක්ම නම් ඒ කවර ප්‍රාතිමෝක්ෂයක්ද? ඒ සෑම බුදුවරයෙකු විසින්ම දේශනා කරපු මූලික ප්‍රාතිමෝක්ෂ දේශනාව කුමක්ද කියන එකයි මේකෙන් එන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ආනන්ද මහතෙරුන් වහන්සේට මේ ගාථා තුනකින් ඕවාද ප්‍රාතිමෝක්ෂය කියන දේශනාව දේශනා කරන්නට අදහස් කළා. ආනන්ද හාමුදුරන්ට අවසර දුන්නා සියලුම වික්ෂුන් වහන්සේලා රැස් කරන්න. gediya ගැසුවාම මහා සංඝයා වහන්සේ ධම් සභා මණ්ඩපයේට රැස් වුණා. භාග්‍යතුන් වහන්සේ රන්වන් සිවුරෙන් පාරුපණය කරලා බොහොම සිංහසෙයියාවෙන් යුක්තව ගඳ කිලියෙන් නික්මිලා දේවරමෙහි ධම් සභා මණ්ඩපයේට වැඩමවවදා. සාදුකාර දෙමින් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වන පිරිස භාග්‍යතුන් වහන්සේගේ මේ ආශ්චර්ය වහ දේශනේ ශ්‍රවණය කරන්ට සූදානම්. සියලු භික්ෂුන් වහන්සේලාට අනද මහතෙරුන් වහන්සේ වදාලා මහණෙනි අද භාග්‍යවතුන් වහන්සේ සුවිශේෂ දේශනාවක් කරනවායි. උන්වහන්සේට පමණක් අනන්නේ උදේශනාවක් නොව මේන් පෙර වැඩ සිටිය ඒ සත් බුදුරජාණන් වහන්සේලා විසිනුදු අනුදැන වදාරන ලද උතුම් වූ ඕවාද ප්‍රාතිමෝක්ෂ නම් වූ සුවිශේෂ දේශනාවක් දේශනා කරනවායි. ඒ ශ්‍රවණය කරන්ට සියල්ලෝ පැමිණෙත්වායි කියලා ආරාධනාව කළා. හැමදෙනා වහන්සේම වැඩම කරලා ඉනිකට්ටක් වැටෙන පමනක දූ ශබ්දයකින් තොරව නිස්සද්දෝ හරියට මේ ගුවන් විදුලි මැදිරිය හා සමානව ධම් සභාව සූදානම් වුණා. සියලු දෙනාගේ සිත් සතන් වලට ධර්මයේ ආස්වාදය ලබන්ට වාසනාව ලැබුණා. බුදුහාමුදුරුව වදාළ මේ ඌආද ප්‍රාතිමෝක්ෂය තමයි මා මාතෘකා කළේ. සම්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන සාසනං කන්ති පරමං තපෝතිතික්ඛා නිබ්බානං පරමං වදන්ති බුද්ධා නහි පබ්බජිතෝ පරූපඝාතී සමනෝ හෝති පරං විහෙඨයන්තෝ අනූපවාදෝ අනූපඝාතෝ පාති මොක්ඛේච සංවරෝ මත්තං යුතාච භත්තස්මින් පන්තං ච සයනාසනං අධිචිත්තේ ච ආයෝගෝ ඒතං බුද්ධාන ශාසනං මේ උතුම් දේශනාව තුළ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ලෝකයේට විශ්ව සාධාරණ ධර්මතා රාශියක්. ඔබ ගුවන්විදුලි ශ්‍රවණය කරන පින්නතුන් හැටියට දන්නවා. හැමදාම හිමිදිරි පාන්දර ගුවන්විදුලි සංස්ථාව ගුවන්විදුලි වැඩසටහන් ආරම්භ කරන්නේ මේ ගාථා සජ්ජාය. සමහර විට ගුවන්විදුලි සංස්ථාවේ වැඩසටහන් අවසන් කරන්නේ මේ ගාථා ශ්‍රවණය කිරීමෙන්. මේක ඊතරම්ම වැදගත්. සබ්බ පාපස් අකරණං සියලුම පාප ධර්මයන් නොකිරීමත් කුසලස්ස උපසම්පදා කුසලයන් එක්රැස් කිරීමත් සචිත්ත පරියෝදපණං තමන්ගේ සිත තමා විසින්ම දමණය කර ගැනීමත් යන මේ කරුණු තුන ඒතං බුද්ධාන ශාසනං සියලු බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාවයි. ඒ වගේම දේශනාවේ සඳහන් කරනවා කන්ති පරමං තපෝතිති කා. ඉවසීම වනාහි උතුම්ම තපස් ගුණයයි නැත්නම් තපස තමයි ලෝකේ ඉවසීමේ ගුණය. නිබ්බාණං පරමං වදන්ති බුද්ධා නිවන තමයි මේ ලෝකේ පරම සැපය හැටියට සියලු බුදුරජාණන් වහන්සේලා දේශනා කරන්නේ. නහි පබ්බජිතෝ පරූපදාති මේ උතුම් ගමනට එකතු වෙන පැවිද්දෝ බික්ඛු බික්ඛුණී උබතෝ සංඝයා කිසි කලෙකත් පරූපඝාති නැහි අන්‍ය වූ සත්වයන්ට හිංසා පමුණුවන්නේ නැහැ ඒ විතරකුත් නෙමෙයි සමනෝ හෝති පරං විහෙටයන්තු අනිත් ඇත්තන්ට පීඩා කරන්නෙත් නැහැ සාසන ගෞරවය ඇති කරගෙන සසුන් Brahmacharyaවේ හැසිරෙන කෙනා. අනුපවාදෝ අනුන්ට ජාත්‍යාදීන් ගතා බණින්නෙත් නෑ හොඳ ශික්ෂාකාමී කෙනා. අනුපඝාතෝ අනිත් කෙනාව ඝාතනය කරන්නට හෝ කරවන්නට සැලසුම් කරන්නෙත් නෑ හොඳ කෙනා. පාතිමොක්ඛේත සංවරෝ බික්කු බික්කුණිය ඔබතෝ ප්‍රාතිමොක්ෂ සංවර සීලයෙන් යුක්ත වෙනෝ යැත්තෝ. මත්තඤ්ඤතාච භක්තස්මින් තමා ගන්නා ආහාරයේ පිළිබඳ ප්‍රමාණය දැනගෙන යැත්තෝ ආහාර වළඳනෝ. ඒ පමණකුත් නෙමෙයි පන්තංච සයනාසනං තමා පරිහරණය කරන සෙනසුන ගේදොර වතු පිටි ඉන්නා තැන හරකබාන වස්තු වාන්දුව පිළිබඳව හොඳ අවබෝධයකින් ඒවා පිළිබඳ මනා කලමනාකරණයකින් පරිහරණය කරනවා. අධිචිත්තේ ඡායෝගෝ සිත එකඟ කිරීමෙන් ලබන අධිචිත්ත ඒකාග්‍රතාවයේ හේවත් සෝවාන් සකලදාගාමි අනාගාමි අරියත් යන සතර මාර්ග ඵලයන් පිළිවෙලින් ප්‍රත්‍යක්ෂ කිරීමෙන් ලබන උතුම් වූ සකල ක්ලේශයන් ප්‍රහීන කිරීමෙන් ලබන අමා නිවන් සුවයෙන් සැනසෙන්න සිත සාදා ගන්නවා. ඊතං බුද්ධාන ශාසනං එතනට ගමන් කරවීමයි මේ උතුම් බුද්ධ ශාසනය. ඉතින් පින්නතුනි මේ දේශනාවේ අපට පැහැදිලි කරන මේ එක් එක් කාරණේ ධර්ම කාරණේ අපි ඉස්මතු කරන්න ඕනේ. කුමක්ද සබ්බ පාපස්සා කරණම් යන්නේ අදහස් කළේ? අකුසල් නොකිරීමයි. සියලු අකුසල් කියන එකෙන් මෙතන අදහස් කළේ කාය වාක් මනක් කියන ත්‍රිවිධක් ద్వාරයෙන්. සිදු කරන අකුසල කර්මපත ඇතිනම් සමාජයේ අපවාදයට ලක් වෙන, නින්දාවට, හිංසාවට, පීඩාවට ලක් වෙන, චෝදනාට, ගරහාවට ලක් වෙන, නීතියෙන් දඬුවමට විඳින්න සිද්ධ වෙන, මිනිසුන් විසින් මුසුප්පු ලෙස තමන්ව ප්‍රතික්ෂේප කරන ධර්මතා යමක් ලෝ ඇත්නම් ඒවට අපි කියන අකුසල. ඒවා යම් විදිහකින් අපි කිරීමෙන් Tamanට සතුටකුත් නැහැ, අනුන්ට සතුටකුත් නැහැ. අත්තං තපෝ හෝති අත්ත පරිතාපනානියෝග මනියුත්තෝ. ඒ අකුසල් කරපුවාම ආත්ම තාපණයටපත් වෙනවා. අත්ත පරිතාපනානියෝග මනියුත්තෝ එක යෙදෙන්න යෙදෙන්න ආපහුතාවන්ට දුක් වැඩි වෙනවා. පරපරිතාපනානියෝගෝ හෝති පරපරිතාපනානියෝග මනියුත්තෝ හෝති. අනුන්ටත් ඒක පීඩාකාරී යත් එක්ක ඉන්න දරුවන්ට ස්වාමීන්ට භාර්යාවන්ට අම්මට තාත්තට ඥාතීන්ට අසල්වාසීන්ට ගමේ ඉන්න අයට ප්‍රදේශයේ අයට හැමෝටම දුකයි. තමන්ගේ ගමට නින්දාවක් වුණා කියලා අපහාස වුණා කියලා කල්පනා කරනවා. තමන්ගේ પરම්පරාවට කරදරයක් විපත්තියක් හිංසාවක් මේ ඇත්ත මේවර කරපු අපරාධයෙන් උනේ කියලා හිතනවා. අනේ අපේ පවුලට මහා අපරාධයක් නින්දාවක් අපහාසයක් මේ අකුසලේ නිසා උනේ කියලා හිතනවා. මගේ ජීවිතේට මගේ දරුවන්ට මගේ ස්වාමියාට බිරිඳට උනේ හානියක් කියලා හිතලා නැවත නැවත පරිතාපනානියෝග මනියුත්තෝ තැවෙන්න සිද්ධ වෙනවා නම් ඒකට කිව්ව අකුසලයක් කියලා. වැරදි කියලා ලෝක වජ්‍ය සාමාන්‍ය වජ්‍ය වශයෙන් කොටස් කීපයක් තියෙනවා. ඒ කියන්නේ ඕනම කෙනෙකුට වැරදි කියලා හිතන දේවල් දේවලුත් තියෙනවා. ලෝකේ ඒ ප්‍රදේශවලට වෙන් වෙච්ච ඒවාත් තියෙනවා. දැන් අපේ සමාජයේ සමහර දේවල් වැරදි හැටියට සැලකුවාට බටහිර සමාජයකට ගියාම ඒක වැරද්දක් නෙමෙයි. සමහර සමාජයකදී. නේද? එහෙම සමහර වෙනස්කම් තියෙන්න පුළුවන්. හැබැයි වැරද්ද අකුසලයේ කොහේ කළත් අකුසලෙමයි. ඒ නිසා බුදුහාමුදුර අපට දේශනා කරනවා කය වචන සිත කියන තුන් දොරින් සිදුවෙන මේ අකුසල කර්මපත 10ක්. පළවෙනි එක මොකද්ද? පානගාතං පරද්දම්බං පරදාරංච කායතෝ මුසාපේ ශුඤ්ඤ පරුසා සම්පප්පලාපාවාචතෝ අභිජ්ජා චේව ව්‍යාපාදෝ මිච්ඡාදිත්‍ථි ච මානසෝ ඔන්න බලන්න මේ කාරණා 10 හයෙන් වෙන වැරදි තුනක් කිව්වා. මොනවද? පානඝාතං, පරද්දබ්බං, පරදාරංචකායතෝ. සත්ව ඝාතනය කිරීම, අදත්තාදානේව සොරකම, කාමයන්හි වැරදි ලෙස හැසිරීම. මේවා කයින් වෙන වැරදි. අකුසල කර්මපත තුනක්. ඊළඟට කියන වචනෙන් වාචා කම්මං චතුර්විධං වචනෙන් වෙන වැරදි හතරයි. මුසා බොරු කීම, හේසුඤ්ඤ කේලාං කීම, පරුසා පරුස වචන කීම, සම්පප්පලාපා හිස් වචන කීම. මේ කර්ම හතර යමෙක් සිද්ධ කරනවා නම් එයා වාචික අකුසල කර්ම හතරක් කරන්නෙක් වෙනවා. අභිජ්ජා දැඩි ලෝභය, මිච්ඡාදිට්ඨි මිසදිතුකම, ව්‍යාපාද තරහාව කියන මේ තුන මානසෝ මනසින් වෙන වැරදි. ඔය කියාපු වැරදි කර්ම 10 කයෙන් 3යි, වචනෙන් 4යි, මනසෙන් 3යි. එතකොට මේ 10 අපි කියනවා දස කම්මපතයි මේ. දස අකුසල කර්මපත 10 තමයි ඔය. මේ 10න් අපි කිසි යම් කිසි කෙනෙකුට වලකින්ට හැකි නම් ඒ තනත්තා මේ සමාජයේ බෝධිසත්ව ගුණ පූර්ණේ කරන කෙනෙක්. උතුම් වූ ශ්‍රේෂ්ඨ වූ කෙනෙක්. එයා ඇගීමට ලක් වෙනවා පුංචි දරුවෙක් වුණත්, තරුණයෙක් වුණත්, මධ්‍යම වයසේ කෙනෙක් වුණත්, වැඩිමහලු වයෝවෘද උත්තමයෙක් වුණත්, ඒ හැම කෙනාම ශ්‍රේෂ්ඨ චරිතයක් හැටියට සමාජෙ පිළිගන්නේ ඔය කියාපු දස අකුසල කර්මපතෙන් වැළකීච්ච ඇත්තෝ විතරයි. ඒවයි යෙදුනා නම් ඒ යෙදෙනවා නම් අනාගතයේ දෙන්න හිතනවා නම් ඒ තනත්තා වැදගත්ෙක් හෝ ශ්‍රේෂ්ඨයෙක් වන්නේ නැහැ. ඒ නිසා වදාලා සියලු පාප අකුසල කර්මපත 10න් වළකින්න ඕනේ. කුසලස්ස උපසම්පදා එසේනම් කුසල් ඉපදී යුත්තේය. කුසලයන්ෙන් අදහස් කරන්නේ ලෝවි ලෞතුරා කුසලයන්ය. ලෝකෝත්තර සැප ලබා දෙන කුසල තියෙනවා. ලෞකික සැප ලබා දෙන කුසලයන් තිබෙනවා. දැන් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම ලෝවි ලෞතුරා සැපත් සාධනය කරන්නට සිද්ධ කටයුතු කියලා අපි කියන්නේ. ඇයි බණ අහනවා කියන එක, දන් දෙනවා කියන එක, භාවනා කරනවා කියන එක ඍජු ලෙසම මෙලව වගේම සසරටත් යහපත පිණිසමයි හේතු වෙන්නේ. එතකොට දාන, සීල, භාවනා කියන මේ තුන ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවේ කියලා අපි දේශනා කරනවා දේශනාවේ සඳහන් වෙනවා. ඒව තමයි මේ ලෝකේ නිවනට යන්න තියෙන ඉනිමක්. නිවන් දොරටුවය. ඒතර පළවෙනි එක තමයි දාන. පරිත්‍යාගශීලී කල්පනාව. දැන් ඔය ඇත්ත මේ ධර්ම දේශනාව කරනකොට ලොකු පරිත්‍යාගයක් කරන්නේ. මේ ඉන්න ටික දෙනාට ධර්මය අහන්න සැලැස්සුවා නෙවෙයි. මුළු ලෝකයේම මේ ගුවන්විදුලි සංස්ථාව හරහා ධර්ම ශ්‍රවණය කරන උතුම් පින්නතුන්ට ඒ සඳහා අවකාශ දුන්නා. මේ ඇහෙනවා බෞද්ධ අබෞද්ධ සිංහල සිංහල නොවන ජාතිකත්ව විවිධ අදහන ඇත්තෝ මේ භාෂාවෙන් මේක තේරුම් ගන්න පුළුවන් හැම කෙනෙකුටම මේ ධර්මය ඇහි. එතකොට මේ ශ්‍රවණය කරන වාරයක් වාරයක් වාසාම ඔබට පින් සිද්ධ වෙනවා. අද නූතන තාක්ෂණයෙන් පුළුවන් කල් තියාගෙන මේව ශ්‍රවණය කරන්න. නැවත නැවත අහන්න පුළුවන්. එතකොට ඒකෙන් තව තව පින් සිද්ධ වෙනවා. බණ කියවපු ඔයත්තන්ට ගොඩාක් පින් සිද්ධ වෙනවා. ඒවා කුසල්. ඒ පින්කම කිරීමෙන් ඔබේ සිතේ ඇති කරගන්න පිරිසුදු චේතනා પરම්පරාව තමයි කුසල ශක්තිය හැටියට පෙරලා ඔබට ශක්තිය ලබා අපි හොඳ පින්කමක් කරනවා බණ පින්කම. අපි හොඳ දානමය පින්කමක් කරනවා. අපි හොඳ ධර්මදේශනා පින්කමක් කරනවා. හොඳ පිරිත් දේශනා පින්කමක් කරනවා. හොඳ පෙරහැර පින්කමක් කරනවා. ඒ විදිහේ ධර්ම දානමය පින්කමක් කරනවා. බණ පොතපත ලියවන පින්කමක් කරනවා. ධර්මයේ බෙදා දීමේ පින්කමක් කරනවා. එතකොට මේ පින්කම කරනකොට ඔබේ සිත ක්‍රියාත්මක වෙන්නේ පිරිසුදු චේතනා සමුදායකින්. ඒ වෙලාවේ ක්‍රියාත්මක වෙච්ච පිරිසුදු චේතනා සංකල්ප සමුදාය ඔබට කුසල විපාක වාර සලස්වා දෙනවා. ඒක තේරෙන්නේ. දැන් මේ වෙලාව පුරාම ඔබේ හිතේ ගමන් කරන්නේ වැඩ කරන්නේ ධර්ම කල්පනා. දේශකයන් වහන්සේ දේශනා කරන ධහමට අනුව හිත වැඩ කරනවා. එතකොට ඒ කාලය තුල ඔබේ සිතේ පින් කුසල් තමයි රැස් වෙන්නේ. ඒ පින්කම කරනකොට ඇති වෙන කුසල චිත්ත පරම්පරාව තමයි ඔබට යහපත් විපාක වාර වශයෙන් සංසාරේ උපනුපන් භවයන් නිවන් දකින්නකාම ප්‍රතිඵල ඵලදායි වෙන්නේ. එතකොට කුසල රැස් කිරීමේදී සමහර කුසල් ලෞකිකයි. දැන් අපි කෙනෙකුට කන්න ටිකක් දෙන්න. දුප්පත් මිනිසෙක් පාරේ යනවා ඇවිදගෙන ආහාරයක් හොයාගෙන එන්න කියලා අඬ ගහලා වාඩි කරලා පෑන් දීලා ආහාරයක් දෙනවා සන්තර්පණය කරන. එයාගේ සතුට ඇති වෙනකම්ම කැම දෙනවා. එයා හුඟක් සතුටු වෙනවා ඒකට. ඒ සතුටත් එක්කම අපිත් ඒ වෙලාවේ යම් ඉන්දනයක් ලැබෙනවා. අනේ මේ මිනිස්සයා හරි බඩගින්න ඉඳලා අපි දීපු හින්දා කාලා මෙයා සන්තෝෂෙන් ඉන්නවා කියලා අපි සතුටු වෙනවා. ඒ වෙලාවේ ලෞකික තෘප්තියක් තියෙනවා අන්න. ඒකට තමයි කියන්නේ ලෞකික සැපයක් ඒකෙන් ලබන. වින්දනය. එයා ආහාරය ගැනීම නිසා ඒක දිහා දැකලා ඇති කරගන්න සතුට. ගරුතර මහා සංඝරත්නයේ වැඩම කරවලා ගෙදර නිවසේ සංඝ සතු දානයක් පූජා කරනවා. අර හාමුදුරුවෝ මන් දුක් මහන්සිලා හම්බ කරපු ධනෙන් උපයලා හරිගස්සලා දීපු දානේ වළඳනවා දකින වෙලාව පාසා සතුටු ඇති වෙනවා. උන්වහන්සේලා ඒක බොහොම ප්‍රසන්නව මනාපව වළඳිනවා දකිනකොට ලොකු සතුටක් ඇති වෙනවා. අනේ මන් දීපු දේ හාමුදුරුවෝ බාරගත්තා කියලා. ඒ සතුට මේ ලෞකික වශයෙන් මෙලවදීම හම්බෙන ditta ධම්ම වේදනීය සතුටයි. ඒක එතනින් නතර වෙන්නේ නැහැ. ඒකයි ලෝකෝත්තරයි කියලා කියේ. ලෝවි ලෝතුරාසප කියලා ගත්තේ. ඒකේ ආනිසංස විපාක වාර වශයෙන් දානයක් නම් ඔබ දුන්නේ ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා කියන පංචවිධ සම්පත්තියක් ඔබ පස්සෙන් එලෝගෙන එනවා. ඔබේ පිටිපස්සෙන් එනවා. ඔබ ඉල්ලුවත් නේල්ලුවත් දෙනවා. කොහොමද ලැබෙන්නේ? දෙවියෙක් වෙලා උපන්නත්, මිනිසෙක් වෙලා උපන්නත්, බ්‍රහ්මෙක් වෙලා උපන්නත් අනේක අදායක දිව්‍ය මනුෂ්‍යාදීන්ට වඩා ආයුෂෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් ආඩ්‍යතර වූ ජීවිත ලබන්න උපනුපන් භවයන් හේතු. ඔබ පසුපසෙන් අනුගාමික පුණ්‍ය නිදානයක් හැටියට එනවා. ඔබ ගිහිල්ලා සංසාරේ වෙන තැනක උප්පත්ති ලැබන දුප්පත් ගෙදරක ඒ මුළු ගෙදෙට්ටම වාසනාව කිරීතෙන් පටන් ගන්න ඔබ එතන ගිහිල්ලා ඉපදිච්ච දවසේ. අම්මා තාත්තා දුකෙන් හිටියානම් ආර්ථික සම්පත් අඩුව හිටියානම් ඒ දරුවා ලැබිච්ච දවසේ ඉඳලා කිරි උතුරන්න ගන්නවයි නිවසට. දුප්පත් තැනක හිටියානම් කොහෙන් හරි ලැබිලා ආදායම් මාර්ග සපේලායි මිනිස්සු ආර්ථික වශයෙන් දියුණු වෙලා පොහොසත් වෙලා ඉහළට සැපවත් ජීවිතයක් ගත කරන්නට ශක්තිය ලබනවා. පින් දහම් කරගන්නේ ඇත්ත නිසා පුළුවන්කම ලැබෙනවා. පුංචි ලයිට් එකක් තියෙන තැනකට ලොකු ලයිට් එකක් දැම්මහම විශාල එළියක් එකතු වෙනවා. ඒ වගේ පින් අඩුකම නිසා අඳුරේ හිටපු තැනකට පින් ගොඩාක් තියෙන කෙනෙක් ඇවිල්ලා දරුවෙක් හැටියට උප්පත්තිය ලැබුවත් ඒ ඇත්තන්ට අර පිනේ බලයේ තියෙන කෙනාගේ ශක්තිය නිසා අර අයගේ අකුසල බිඳිලා ඒ ස්ථානේ නැගෙන්න පටන් ඒක ලෝක ධර්මතාවය. ඒ නිසා බුදුහාමුදුරු වදාලේ කුසලස උපසම්පදා කුසල් එකතු කරගන්න ඕන සසර ගමන දිගයි. සංසාරයේ නිවන දක්වා යන ගමන කොච්චර දිගයිද? බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා වැනි උතුමන් වහන්සේලාටත් කොච්චර දීර්ඝ කාලයක් මේ සංසාරේ විමුක්තිය සඳහා ගමන් කරන්ට උනා. අපේ භාග්‍යතුන් වහන්සේ සාර අසංකේය කල්පලක්ෂයක් පාරමිතා පිරුවයි කියලා සඳහන් ඒතර එච්චර කාලයක් උන්වහන්සේට බුද්ධකාරක ධර්ම පුරන්න උනා බුදු වෙන්නේ. එහෙමනම් සාමාන්‍ය ලෞකික ජීවිත ගත කරන අපිට කොච්චර කාලයක් මේ සසර ගමන ගත කරන්න වෙයිද දන්නේ ඒකට අවශ්‍ය පාතේය ධර්ම, මග වියදම, ඕනෑ කරන සම්පත් අපි එකතු කරගෙන තියෙන්න ඕනේ කුසල් කිරීමෙන්. ඒකයි වදාලේ කුසලස්ස උපසම්පදා හැමතිස්සෙම පුළුවන් වෙලාවේ පින සිද්ධ කරලා කුසලයක් රැස් කරගන්න සිටේ. සචිත්ත පරියෝධපණං තමන්ගේ සිත තමා විසින්ම පාලනය කරගන්නට ඕනේ. මොකද අපේ සිත හරියට පන්දනං චපලං චිත්තං දුරක්ඛං දුන්නි වාරයන් උජුං කරෝති මේ දහා විසුකාරෝ තේජනං බුදුහාමුදුරුවෝ වදාරනවා. පන්දනං පෙරලෙනවලු මාළුවේ ගොඩ දැම්මා වගේ. මතක් වෙනව නේද කොහොමදයි කිය. වතුර නැති වෙච්චාම මාළුවා මෙහෙම උඩ පනිනවා. පන්දනං. චපලං චපලයි කියලා කියන්නේ එක තැනක එක අරමුණක එක විදිහට ඉන්නේ නැහැ. හැම මොහොතකම එහෙට යනවා මෙහෙට යනවා වෙනස් වෙනවා හැදෙනවා නේ ආය හරි දැස්සේ. වෙනස් වෙනවා. දුරක්ඛාන. රකින්න බෑ. එක අරමුණක තියලා දිගට රකින්න බෑ. දුන්නි වාරයන් වාරණ දාන්න බෑ. වැටක් ගහලා තියන්න පුළුවන් ද හිත? ඔන්න හිත මෙතෙන්ට ඉන්න මෙන්න මෙහෙම ඉන්න කියලා. හිතට වැටක් ගහලා තියන්න බෑ. දුන්නි වාරයන්. ඉබඳු සිත යමේ උජුං කරෝති මේ ධාවී මොලේ තියනවා නම් ඒකේනා මේ සිත ඍජු කරගන්නවා ඒක අරමුණකට ගන්නවා සමාධි චිත්තයට ඇති කරගන්නවා දුන්නිවාර උජුං කරෝති මේ උසුකාරෝ තේජනං හරියට ලී කඩකින් Tamanට ඕන විදිහට දැන් ඇදවෙච්ච දරකට කොටයක් අරගෙන Tamanට ඕන විදිහට කෙලින් කපලා ගන්නවා වඩුව පුටුව හදන්න ඕන නම් පුටුවේ කකුලට කෙලින් ලීයක් එපායි බකල ගහපු එකකින් හදන්න බෑනේ පුටුව එතකොට ඇදෙච්ච ලීයකින් වුණත් එයාට ඕන පුටු කකුල එයා කෙලින් කරලා හදාගන්න උසුකාර කියන්නේ හරියට වඩුව. වඩුවෙක් Tamanට ඕන විදිහට ලීය කපලා කොටලා මට කරලා Tamanට ඕන විදිහට හදනවා වගේ දක්ෂ බුද්ධිමත් කෙනා මේ ධාවි Tamanගේ මනස හරියට නියම අරමුණට විතරක් හරි ගස්ස ගන්නවා. හොඳ දේවල් වලට විතරක් තෝරා බේරාගෙන යොදා ගන්නවා කියලා දේශනා කළා. එහෙමනම් ඒ විදිහට සිත සකස් කරගන්න කෙනා මේ දහම් මගේ අවසානයේ දක්වාම ගමන් කරන්නට ඒක හේතුවක් කරගන්න. ඒක නා ඊළඟට බුදුහාමුදුරෝ පියවරෙන් පියවරයි මේ ගමන එක්කගෙන යන්නේ. දැන් මුලින්ම හදාගන්න ඕන සියලු පවින් වැළකීලා කුසල් වලින් එකතු කරගෙන තමන්ගේ සිත එක අරමුණකට ධම්මාවතට යොමු කරගෙන ඒතං බුද්ධාන ශාසනං බුදුහාමුදුරන් ඉගැන්වීමට අනුව තමන්ගේ සිත ඒකඟ කරගන්නවා. එහෙම කරපු කෙනා ඊළඟ අධියරට යන්න ඕනේ. මොකද්ද? එයාට නිවන හදාගන්න නම් දෙවැනි පියවර වෙන්නේ කන්ති ඉවසීම තියෙනවා. ඉවසන් නැත්නම් ජීවිතේ ජය ගන්න බෑ. හොස්ස ළඟින් මැස්ස යන්න බැරි අයට හුඟක් කල් ජීවත් වෙන්න බෑනේ. ඒක කාගෙන් හරි කුටි කාලවත් මොනවා හරි වෙනවා. හරි අමාරු තනතුරක් දරන්න බෑ. ස්ථානයක ප්‍රධානත්වය දරන්න බෑ. රැකියාව කරන්න බෑ. දැන් මට පහුගිය දවසක ආරංචි වුණා ඒක අධ්‍යාපන ආයතනයක ගුරු මහත්මියක්. බොහෝ වයෝවෘද්ධයි ටිකක්. ඉතින් හැමදාම ගියොත් ඒ යන ආයතනයකට විදුහල්පතිත් එක්ක බැන ගන්නවා. පවරණ රාජකාරිය කරන්නේ. දරුවොත් එක්ක බැන අඬ ගහ ගන්නවා. එකට වැඩ කරන ගුරුවරු ගුරුවරයන් එක්ක අවුල් දා ගන්නවා. ගමේ ගිහිල්ලා කේලම් කියවන්න පටන් ගන්නවා. දේශපාලනඥයාවම එයත් එක්ක ගතු කියනවා. ටෙලිෆෝනෙන් කතා කරලා අධ්‍යක්ෂකට කේලම් කියනවා. මේ එහෙම චරිත. ඊට පස්සේ මහා අවුල් ගොඩක් හදාගෙන ඉතින් එක එක ආයතනෙන් නිරපනවා. අවුරුදු 60ක් රස්සාව කරනවා නම් අවුරුද්දෙන් අවුරුදු 60 පොලක තමයි රස්සාව කරන්නේ. මේ වාරේ ඉවරලා ඊළඟ වාරේ එනකොට තොලොංචි ගල්ලා. මොකද ඉන්න බෑනේ. ඉතින් කොහෙට කොහෙට හරි දාන. පෙන්ෂන් ගිහිල්ලා දහම් පාසලක උගන්වන්න ගියා. ඒත් බෑ. ඒත් බෑ. ඒකෙනුත් පැන්නුවා. ඇයි මොකද චර්යාව හොඳ නෑ. කන්ති ඉවසීම නෑ. හොයන්නේම අනවශ්‍ය දේවල්. කරන්නේම අනවශ්‍ය වැඩ. එතකොට ඒ ඒ තැන් වලින් පිටමන් වෙන්න සිද්ධ වෙනවා. අපි ජීවත් වෙනකොට ඉවසීම තියෙන්න ඕන ජීවිතේට. ගිහි ජීවිතයකට නම් අත්‍යවශ්‍යම සාධකේ විවාහ ජීවිතයක් ගත කරනකොට ස්වාමි භාර්යාව දරුවෝ අම්මලා තාත්තලා ඥාති හිත මිත්‍රාදීන් එක්ක සමාජ වැඩ කරනකොට පොදු කටයුතු කරනකොට ආගමික වැඩ කරනකොට සමාජ සේවා කරනකොට රාජකාරී කරන මේ හැම එකටම ඉවසීමේ සම්පත්තිය අතිශයින් අවශ්‍ය කරනවා බුදු මග යන කෙනාටත් මේ මග එසේමයි මාර්ගඵල නිවන් අවබෝධය දක්වා ගමන් කරන උත්තම චරිතයන් පළවෙනි සාධනය ඇති කර ගන්න ඕන ඉවසීමේ මහා ගුණය. ඉවසන්න පුළුවන්. කන්ති බලං බලා නිකං ඉවසීම මහා බලයක් කියලා බුදුහාමුදුරෝ දේශනා කරා. කන්ති පරමං තපෝ තිතික්ඛා බුදුහාමුදුරෝ දේශනා කරනවා. තිතික්ෂණය කියලා කියන්නේ ඉතා දරුණු දෙයින් පවා ඉවසීමට හැකි බවයි. හරියට ගත්තොත් සැතකින් කපන කලෙක ඉදිකටුවකින් උලකින් අනින කලෙක මහා දරුණු ඝෝර වූ දෙයකින් මේ සම හූරා දමන කලෙක ඊතා දරුණු බරවත් බලවත් වූ ප්‍රහාරයක් තමන්ගේ ඉස මතට කඩා වැටෙන කලෙක ගිනි ජාලාවක් වටේ දැල්වෙමින් තමාව ගිනිගෙන පිච්චී දැවී යන කලෙක යම්සේ ඉවසන්නේද එසේම අනුන්ගේ වාක් ප්‍රහාරවලදී කායික වාචසික මානසික සියලු ප්‍රහාරවලදී ඉවසීමේ මහා ගුණය තියෙනවා නම් ඒකට අපි කියනවා තපෝ ගුණය කියලා. උතුම් තපස කියලා ගත්තේ ඔන්න ඔය ඉවසීම නිසා ඇති වෙන පරම ගුණයටයි. සම්ති පරමං තපෝ. තිතික්ඛා ඉවසන්ට පුළුවන් වෙන්න. නිබ්බාණං පරමං වදන්ති බුද්ධා. එහෙම කෙනා යන තැන තමයි උතුම් වූ නිර්වාණ සුව සාන්තිය. අමා නිවන් සුවයට ලං වෙන්න එයාට පාර කිට්ටුයි. එයා හුඟක් කල් ගත කරන්නේ නැහැ. එයාට බොහොම ඉක්මනින් මේ භවයේදීම බොහෝ මාර්ගඵල ආදී අවබෝධ කරගන්නට වාසනාව ලැබෙනවා. සතිපට්ඨාන සූත්‍රය දේශනා කරනවානේ. යම් කෙනෙක් මේ තථාගත මාර්ගයේ නිවැරදි ලෙස ගමන් කරන්නේ නම් සත් අවුරුදු, සත් මාස, සත් දින, සත් පැයකදී කවරම හෝ මාර්ගඵලයකටපත් නොවි සිටින්නේ නැත. අනිවාර්ය වශයෙන් ඒකාන්ත වශයෙන් කවරම හෝ අධිචිත්ත ඒකාග්‍රතාවයකටපත් වෙන්න වාසනාව ලැබෙනවා කියන්නේ. මේ මඟ තමයි මේ කියන්නේ බුදුහාමුදුරුවෝ. එතකොට නිවන තමයි මේ ලෝකේ තියෙන උතුම්ම සැපත සම්පත්තියේ ඒ සඳහා ඕන කරන පළවෙනි ධර්මතාවය තමයි ඉවසීමේ ගුණය. තපෝ ගුණය. එතකොට අපි භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාට සලකන්නේත් ওই ගුණය නිසානේ. අනේ දුක් ගැහැට විඳගෙන කරදර විපත්ති කොච්චර තිබුණත් ඒවා දරාගෙන මේ ජීවිතේ බොහොම අමාරුවෙන් වුණත් පවත්වාගෙන යනවා. බොහෝ ලාභ අපේක්ෂා ප්‍රාර්ථනා හිම නැහැ. හොඳ පැවිදි භික්ෂුන් වහන්සේ කෙනෙකු තුල මේ විවිධ අරමුණු නෑ ආශාවල් බලාපොරොත්තු අරව මේව නෑ ඉල්ලන්නේ කවදාකවත් ඒවා ස්වභාවිකව ලැබෙනවා අනිත් ඇත්ත ශ්‍රද්ධාවෙන් ගෙනල්ලා පුදනවා ඒවා එහෙම ලැබෙනවා බලන්නකෝ දැන් අද එදා වේලක් ගන්න හොයාගන්න සමහර කෙනෙක් කොච්චර මහන්සි වෙනවද දුක් මහන්සි වෙලා ගල් කඩලා පාරවල් වල වැඩ කරලා අතුපතු ගාලා සුද්ධ කරලා වෙසිකිලි කැසිකිලි සෝදලා එහෙමත් සමහර මිනිස්සු හොයාගන්න ඕනේ ආහාර ටික එහෙම තියෙන ලෝකේ භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් වෙහෙරක් විහාරයක් පන්සලක් ධර්මශාලාවක් දානයක් මානයක් පූජා කරනවා මහා සංඝරත්නයට දන් දෙනවා කුවා කොච්චර දෙනවද අරතරන් අමාරුවෙන් හොයාගෙන ආපු දුක් මහන්සිලා හොයාගෙන ආපු සල්ලි ටික උනත් අනේ පිනට නම් දෙනවා කටින පින්කමට දාන පින්කමට වන පින්කමට පිරිත් පින්කමට පන්සලේ විහාරේ හදන්න චෛත්‍ය හදන්න ගොඩනගන්න හාමුදුරන්ගේ සිවුරු පිරිකරට දානෙට දෙන්න කිව්වහම දෙනවා ඒ හිත මෘදු කරගත්තේ කොහොමද? පරිත්‍යාග චේතනාව ඇති කරගත්තේ මේ උදාර අරමුණ වෙනුවෙන් නම් මම ඕන දෙයක් දෙන්න ලෑස්ති කියන තැනට ආවා. ඒ නිසා පින්නතොනේ නිවන දක්වා යන ගමනට මේ උදාර පිළිවෙත ඊටාම වැදගත්. ඊළඟට උතුම් පැවිද්දක් ගත කරන කෙනා නැහි පබ්බජිතෝ පරූපඝාති. අනුන්ට කවදාවත් හිංසා කරන කෙනෙක් නෙමෙයි. පරූපඝාති අනික් කෙනා නසවන කෙනෙක් නෙමෙයි. සමනෝ හෝති පරං විහෙතයන්තු අනිත් ඇත්තන්ව හිංසනයටපත් කරන කෙනෙක් නෙමෙයි නිවැරදි පැවිද්දා. බුදුහාමුදුරුවෝ මේ ආනන්ද හාමුදුරුවෝ ඇතුළු මහා සංඝයාට නෙමෙයික දේශනා කරන්නේ. ඒකෙන් ඊළඟට කියන ඔය විතරකුත් නෙමෙයි අනුපවාදෝ කාගේවත් වාද විවාද පස්සේ යන්නේ එක එක්කෙනාට ජාත්‍ය ආදී ගටා බණින සමහර උදේ පාන්දර නැගිටින්නේ අයන්නේ. සමහර තැන්වල මොනවා හරි ටිකක් දීලා හිත අහුල් කරගෙන පාරේ gedara gedara ඉන්න උන්දගෙන් පටන් අරගෙන යන තැනට යනකාම බැන බැන යන. ඒ සමහර ගම් වල එහෙම මිනිස්සු ඉන්නවා එහෙම. උදේ පාන්දර සමහරවට කපුව වරම ගත්තා වගේ කෑ ගහගෙන දවස පටන් ගන්න. කිසි ස්පාසුවක් නැහැ. බුදුහාමුදුරුව වදාරනවා නිවැරදි දහම් මගේ ජීවිතේ පුරුදු කරපු කෙනා එහෙම වෙන්නේ. යා උදේ පාන්දරම නැගිටලා තෙල් මල් පහන් ටිකක් අරගෙන ගිහිල්ලා පැන් කෝප්පයක් පූජා කරලා බුදුන් වැඳලා සිත පවිත්‍ර කරගන්නවා. කෑ ගහන කෙනෙක් නෙමෙයි. අනූපඝාතෝ අනින් නසවන කෙනෙක් නෙවෙයි. පාතිමොක්ඛේච සංවරෝ බික්ඛු බික්ඛුනි ඔබතෝ ප්‍රාතිමොක්ඛ සංවර සීලයෙන් සමන්විත වෙනවා. මත්ඤ්‍යතාච භත්තස්මින් ගන්න ආහාරයේ ප්‍රමාණය දැනගෙන ආහාර ගන්නවා. පන්තංච සයනාසනන් තමන් ඉන්න ගෙදර නිවස ආරාමයේ අසපුව ස්ථානයේ ප්‍රදේශය පවිත්‍ර එකක් කරගන්න එක හැමෝටම ජීවත් වෙන්න සුදුසු ස්ථානයක් කරගන්නවා. අදිචිත්තේ ඡායෝගෝයින් ලබන ප්‍රතිඵලය නම් තමන්ගේ සිත බොහොම ප්‍රසන්න එකක් කරගෙන සන්තෝෂදායක එකක් බවට පත් කරගෙන තමන් හා තමන් එක ජීවත් වෙන සියලු දෙනාට යහපත සලස්වා දෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒතං බුද්ධාන ශාසනං. මේක තමයි බුදුහාමුදුරන්ගේ අනුශාසනාව. ඉතින් මේ උදාර උවාද ප්‍රාතිමෝක්ෂ දේශනාව ශ්‍රවණය කළ වික්ෂු මහා සංඝයා වහන්සේ අතරින් වික්ෂුණී මහා සංඝයා වහන්සේ අතරත් උපාසක උපාසිකා සිවණක් පිරිස අතරින් බොහෝ පිරිසක් ධර්ම අවබෝධ කිරීමෙන් උතුම් වූ රහත් ඵලාදියටපත් වුණා. මේ දේශනාවයි මා ඔබට අද ඕආද ප්‍රාතිමෝක්ෂ වශයෙන් දේශනා කළේ. ඒ උතුම් දේශනාව ශ්‍රවණය කිරීමේ කුසල බලයෙන් පින්වත් හැම දිනාටම තමා නිවන් සුවය පිණසම හේතු වේවා වාසනාම වේවායි සාදු කියා ප්‍රාර්ථනා කරගන්නවා. ධර්ම ශ්‍රවණානිසංස කුසල බලය ලෝසසුන් රකිනා දේවදේවී සමූහයටත් ලැබේවා ඒ සියලු දෙවියන්ගේ ආශිර්වාදයත් අපට සැලසේවා දෙවියෝ තමා නිවනින් සැනසේවායි සාදු කියා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයන්න් වහන්සේ වාද්දුව කොරස්තුව පුරාණ විහාරය බණ්ඩාරගම මිල්ලනිය කිම්මන්තුඩාව ශ්‍රී දීපාරාමයන් උභය මහා විහාරාධිකාරී වාද්දුව මොල්ලිගොඩ ප්‍රෝචනෝදය මහපිරිවෙන්හි ආචාර්ය බුද්ධ ශාසන අමාත්‍යාංශයේ අටුවා හා ටීකා සම්පාදක මණ්ඩලයේ සමාජික මහර්ගම ජාතික අධ්‍යාපන ආයතනයේ උසස් පෙළ විෂයමාලා සම්පාදක මණ්ඩලයේ සමාජික මිල්ලනීය ශාසනාරක්ෂක මණ්ඩලයේ දහම් පාසල් අනුමණ්ඩලයේ ලේකාධිකාරී රාජකීය පඬිතුක ශාස්ත්‍රපති පූජ්‍යපාද විදුරපොළ ආනන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ